යම් කෙනෙක් තුල පවතිනවා නම් පුහුණු කරනවා නම් ඒ තනත්තා සත්පුරුෂයෙක් අන් අය ඒ මගට යොමු කරනවා නම් ඒ තනත්තා සත්පුරුෂ තරයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි කරුණු කිහිපයක් සිහිපත් කළා. පංචශීලය, ඒ වගේම දස අකුසලයෙන් වැළකීම, ඒ වගේම ආරෂ්ඨාංක මාර්ගය, සප්ත සද්ධර්මය. මේ කරුණු වලින් කවර හෝ ගුණාංග යම් කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් ඒ තනත්තා සත්පුරුෂයෙක් හැටියට හඳුනා ගන්නට ඕනේ මේ කියන ගති ලක්ෂණ. ඒතර සත්පුරුෂ තරය වෙන්නේ කවුද? ඒ ගුණාංගවල අන්මයත් පිහිටවන්නට උනන්දු වෙන තැනැත්තා. දැන් අද ධර්මදේශනායේ මාතෘකාවෙත් ඊළඟ කොටස තමයි කල්යාණ මිත්‍රයා. ඒකට අපිට බොහෝ වෙලා ගත කරන්න ඕනේ කාටද කල්යාණ මිත්‍රයෙක් වෙන්නට පුළුවන් වෙන්නේ? සත්පුරුෂ තරයාටයි. ඒ කියන්නේ තමනුත් මේ කල්යාණ ධර්මයන්හි පිහිටලා අන් අයත් ඒ කල්යාණ ධර්මයන්හි පිහිටවන්නට වෑයම් කරන උනන්දු වෙන තැනැත්තා තමයි සමාජයට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. ඉතින් අපට පුළුවන් නම් මේ කියන සත්පුරුෂ ධර්මවල තමන් පිහිටන්නට තමන් සත්පුරුෂයෙක් වෙනවා ඒ සත්පුරුෂ ධර්මයන්හි අන්නය සමාදන් කරවන්නට නිතර නිතර උනන්දු වෙන්න පුළුවන් නම් සිතුවිල්ලෙන් වචනයෙන් ක්‍රියාවෙන් අනේකා අයහපතෙන් වළක්වාගෙන යහපතෙහි යොදවන්නට උනන්දු වෙන්නට පුළුවන් නම් ඒ තනත්තා සත්පුරුෂ තරයක් වෙනවා ඒ තනත්තා තමයි ලෝකයට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. ඉතින් මේ කාරණා නිවැරදිව හඳුනාගෙන තම තමන් සත්පුරුෂ ධර්මයන්හි පිහිටලා සත්පුරුෂ තරයක් හැටියට කල්යාණ මිත්‍රත්වයෙන් ලෝකයටත් ඒ සත්පුරුෂ ධර්ම බෙදා දෙන්නට ක්‍රියාත්මක වීම සඳහා මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා.